හැම දිනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙන්නට ඒ තුලින් මහා පිංකමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ ධර්ම ශ්‍රවණය මේ ධර්ම දානය උපකාර වේවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානය ඇති කරගෙන ඒ වගේම ඒ හැම දිනාගේම දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට සහෝදර සහෝදරාදීන්ට ඒ සෑම සියලු දෙනාටම ආශිර්වාද කරමින් දහම් මග හඳුනා ගන්නට මේ ප්‍රයත්නය මහෝපකාරී වේවා කියන මෙත්සිත පෙරදරි කරගෙනයි අද මේ මහා පිංකම සිද්ධ කරන්නේ. බොහෝ ධර්ම දේශනාවන්ට දායකත්වයේ දරනකොට අපි දකින කාරණයක් තමයි මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට සුජීවත්ව සිටින අයට ආශිර්වාද කරන්නට මෙබඳු පරමාර්ථ බහුල කොට යොදාගෙන මෙබඳු ධර්ම දේශනාමය පින්කම් සිදු කරන අවස්ථා අපි බොහෝ කොට අත්දැකලා තියෙනවා. ඉතින් ඒ අතර අද මේ දායක පින්නතුන්ගේ පරමාර්ථය ඒ අතර විශේෂ පරමාර්ථයක් හැටියට අපි දකිනවා ඒ කුමක්ද මේ දහම් ඇසීමේ දහම් දෙසීමේ නියම පරමාර්ථය හඳුනාගෙන කටයුතු කරන්නට උත්සාහවත් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අනිත් අය එහෙම කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ අයත් යම් යම් ප්‍රමාණයකින් ඒවා වටහාගෙන කටයුතු කරනවා. නමුත් ඒ ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන කුසලය එය මුල් කරගෙන එයට ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන ස්වභාවයක් තමයි අපට ගොඩක් සමාජයේ පෙනෙන්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි වෙහෙස මහන්සි වෙලා කැපකිරීම කරලා මේ සද්ධර්මය තමන් වහන්සේ අධ්‍යක්ීම් තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන වසර 45ක් මුළුල්ලේම මහත් වූ වෙහෙසගෙන තමන් වහන්සේ දවසකට පැය දෙකක් පමණ ඊතා කෙටි කාලයක් විවේක අරගෙන අනිත් පැය 22 ඇතුළතම දෙවි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මේ ධර්මයේ දේශනා කළේ හුදෙක් ධර්ම දේශනා කරලා ධර්ම ශ්‍රවණය කරලා කුසල් සිදු කර ගැනීමේ අපේක්ෂාව පරමාර්ථයේ ඇතිවම නෙවෙයි ඊට වඩා ගැඹුරු පරමාර්ථයක් මේ සම්බුද්ධ දේශනාවෙහි පවතිනවා ඒ තමයි ඒ දහම් අසන සියලු දෙනාටම මනවින් දහම් කරුණු වටහාගෙන ලෝකය අවබෝධ කරගන්නට ජීවිතය අවබෝධ කරගන්නට ජීවන අත්දැකීම් තුලින් මේ ධර්මය මතු කරගන්නට ඒ වගේම ලෝක ධර්මතාවයන් තුලින් ජීවිතයත් ලෝකයත් විනිවිද දකින්නට අවශ්‍ය ප්‍රඥා චක්සුස විවෘත කරන්නට එහෙම නැත්නම් දහම් ඇස විවර කරන්නටයි බුදුරජාණන් වහන්සේ ඊතරම් වෙහෙසගෙන මේ සත්‍ය ධර්මයේ ලොවට දේශනා කළේ ඉතින් මේ කාරණය අපේ નિවරදිව තේරුම් ගන්න තරමට අපට මේ සද්ධර්මය කුමක් සඳහා දේශනා කරනවද කුමක් සඳහා ශ්‍රවණය කරනවද කියන කාරණේ නිසි විදිහට වටහාගෙන ඒ නිසිඵල නෙලා ගන්නට ශක්තියක් ලැබෙනවා. සමහර වෙලාවට ධර්ම දේශනාවක් කළාම හුඟක් දෙනෙක් අපට කතා කරලා කියනවා "හාමුදුරනේ බොහොම හොඳ දහම් කරුණු අපි ඒවා සටහන් කරගන්නවා අපි ඒවා මතක තියාගන්නවා ඉතින් සටහන් කරගන්න එකත් හොඳයි. මතක තියාගන්න එකත් හොඳයි. ඊටත් වඩා අවශ්‍ය දේ තමයි ඒක තේරුම් අරගෙන පිළිපදින්නට උත්සාහ කිරීම. තේරුම් ගන්නට පහසුවක් සඳහා සටහන් කර ගැනීම වරදක් නොවේ. තේරුම් ගන්නට නැවත නැවත විමසා බලන්නට මතක තියා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේ මතක තබා ගැනීම සටහන් කර ගැනීම දහම් කරුණු එකතු කර ගැනීම කියන මේ හැම දෙයක්ම වැදගත් වෙන්නේ ඒ දහම පරිහරණය කිරීමෙහිලා ඒ වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් එක් අවස්ථාවකදී වික්ෂූන් වහන්සේ නමක් විමසනවා ස්වාමීනි මේ බහුශ්‍රතයි බහුශ්‍රතයි කියලා කියනවා. කොයි තරම් ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තොත්ද කෙනෙක් බහුශ්‍රත වෙන්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් විමසුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රාවකෙක් එක දහම් පදයක් එක දහම් පද ගාතාවක් ශ්‍රවණය කරලා ධාරණය කරගෙන එය මනවින් පුහුණු කරනවා නම් අන්නේ තනත්තා බහුශ්‍රතයි කියලා මම ප්‍රකාශ කරනවා. එතකොට අපිට බහුශ්‍රතයි කියනකොටම වැටහෙන්නේ බොහෝ දහම් දැනුමක් ඇතුව හුඟක් දේවල් දැනගෙන හුඟක් දේවල් මතක තියාගෙන දහම් ගබඩාවක් වගේ දහම් පොතක් වගේ එහෙම නැත්නම් අද කාලේ හැටියට කියනවා නම් ධර්මයෙන් ප්‍රෝප පරිගණක යන්ත්‍රයක් වගේ ඕනෑම මොහොතක ඕනෑම දහම් කරුණක් මතු කරන්නට පුළුවන් හැකියාව තියනවා නම් අන්න එතනත්තා තමයි බහුශෘත කියලා අපට බැලූ බැල්මට හිතනවා බහුශෘත කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති හැබැයි අපි මේකේ එක පැත්තයි අරගෙන තියෙන්නේ මේක සිංහලෙන් කියනකොට කියනවා බොහෝ ඇසූ පිරූ තැන් ඇති අර පිරුහු කියන වචනේ අපට හැලිලා. ඒතර අපේ ඔළුවට එන්නේම බොහෝ ඇසූ තැන් ඇති. බොහෝ දේවල් මතක තියාගත්. එහෙම නෙමෙයි ඒක අර්ථකථනය කරන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති. අහලා තියෙන්නටත් ඕනේ ඒවා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට පූර්ණේ කරලා පරිපූර්ණ කරලා පුහුණු කරලා වඩලා දියුණු කරලා ප්‍රායෝගිකව භාවිතා කරලා තියෙන්නට ඕන. ඒකයි පිරූ කියලා කියන්නේ. එතකොට ඒ ඇසූ පිරූ තැන් ඇති කියන මේ දෙපැත්තෙම අහලා තියෙන්නත් ඕන පරිහරණය කරලා පුහුණු කරලා තියෙන්නටත් ඕන. එතකොට ඒ දෙකෙන්ම පූර්ණ වුණාම තමයි ඒ තනත්තා බහුශ්‍රුතයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ ඇසූ පැනයට පිළිතුරු දෙනවා මේ මහා ගොඩක් දේවල් අහගෙන හිටියයි කියලා දැනගෙන හිටියයි කියලා මතක තියාගෙන හිටියයි කියලා සටහන් කරගෙන හිටියයි කියලා ගබඩා කරගෙන හිටියයි කියලාම නෙමෙයි බහුශෘත වෙන්නේ එක ගාතාවක් හරි හරියට දන්නවා නම් මතක තියාගෙන තියනවා නම් ඊට අනුව පිළිපදින්නට පුළුවන් නම් ධර්මචර්යාවෙහි යෙදෙන්නට පුළුවන් නම් අන්න ඒ තැනත්තා තමයි නියම බහුශෘතයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ දහම් කරුණු අසලා මතක තියා ගැනීමත් අවශ්‍යයි. ඒවා පොතපතෙහි සටහන් කරගන්නට ඕන නම් එහෙම කරගත්තටත් කමක් නැහැ. හැබැයි වඩා වැදගත් වෙන මුඛ්‍ය පරමාර්ථය ඒ දහම ප්‍රගුණ කිරීමයි. ඒ දහමින් අපේ ජීවන ගැටලු निराකරණය කර ගැනීමයි. කෙලස් ධර්ම අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා කෙලස් ධර්ම අහෝසි කිරීමයි කියන මේ පරමාර්ථය අපිට මතක තියෙන්න ඕන පිළිතුරු. ඒ පරමාර්ථය අමතක වුනහම අපි හුඟක් දෙනා අපේ පරමාර්ථය වචනවලට සීමා කරගන්නවා. මීට පෙර දින එකක් ධර්ම දේශනාවකදී අපි සිහිපත් කළා. හුඟක් දෙනා ඇවිදින් අපෙන් විමසනවා "හාමුදුරනේ අපට සෝවාන් වෙන්නට ඕන, අපට රහත් වෙන්නට ඕන, අපට නිවන් දකින්නට ඕන මේ සඳහා මඟ කියා දෙන්න." ඒතර සෝවාන් වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. රහත් වෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. නිවන් දකින්න එක තමයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මේකට මොකද්ද කරන්න ඕන? කරන්න ඕන කරන්නේ තියෙන කෙලෙස් ධර්ම හඳුනාගෙන දුරු කිරීමයි. ඒ ගැන අපේ අවධානය ගොඩක් වෙලාවට යොමු වෙන්නේ නැහැ. ඒ ගැන අපිට තරම් දැඩි විදිහට මතක් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්න ඕන කියන එක අපිට නිතර නිතර මතක් වෙනවා. රහත් වෙන්නට ඕන කියන එක නිතර නිතර මතක් වෙනවා. නිවන් දකින්නට ඕන කියන එක මතක් වෙනවා. දුක් විඳින්නට බෑ කියන එකත් මතක් වෙනවා. මේ ඔක්කොම අපි ලබන ප්‍රතිලාභ. ඒ ප්‍රතිලාභ ලබන්නට මොකද්ද කරන්න ඕන? ඒ කරන්න ඕන දේ පිළිබඳව අපිට ගොඩක් වෙලාවට මනසින් ගිලිහිලා යනවා. ඒ වගේ තමයි ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය සම්බන්ධව අද හුඟක් වෙලාවට තියෙන ප්‍රවණතාවයන් අපිට පෙනෙන්නේ හුඟක් බණ අහන්නට ඕන, ඒවල් සටහන් කරගන්නට ඕන, දහම් දැනුම ඇති කරගන්නට ඕන. මේවා හොඳයි. ඒකෙන් කුසලයක් සිද්ධ වෙනවා. ඒක ඥාතීන්ට අනුමෝදන් කරන්නට පුළුවන්. ඒකෙන් අන් අයට ආශිර්වාද කරන්න පුළුවන්. මේ හැම එකක්මත් හොඳයි. ඒවා වැරදි දේවල් නෙමෙයි. හැබැයි ඒ සියලුම ප්‍රතිඵල ලබන්නට නම් මේ ධර්මය දැන හඳුනාගෙන ඒක පුහුණු කිරීම නැමැති මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ඕනේ. ඒ නිසා ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ දහම ජීවිතයේහි ප්‍රායෝගිකව භාවිතා කිරීමයි. අන්න ඒ සඳහා තමන්ට ශක්තිය ලැබේවා මේ දහම් අසන සැමටේ සඳහා ශක්තිය ලැබේවයි කියන මේ ප්‍රධාන අර්ථය හරියට හඳුනාගෙන යමෙකුට දහම් දෙසන්නට පුළුවන් නම් යමෙකුට දහම් අසන්නට පුළුවන් නම් එතන ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණේ උත්තරීතර ඵලය ලබන්නට මඟ පෑදෙනවයි කියලා අපට හඳුනා ගන්නට පුළුවන් වෙනතුනේ. ඒ නිසා මම හිතන්නේ අද මේ පින්නතුන් Tamanගේ නම් ගොත් ආදිය සඳහන් නොකොට දායකත්වයේ දරන්නට අදහස් කළේ ඒකත් එක්තරා ආදර්ශයක් කියලා මම හිතනවා. ඒ මොකද අද ධර්ම දේශනාවක් කරන්නට ගියාම ගුවන් විදුලියේ හෝ අවශේෂ නාලිකාවක හෝ අපට නිතර අහන්න ලැබෙන්නේ ධර්ම දේශනාව ටිකක් ඉක්මනින් නිම කරලා අර සියලු දෙනාගේම නම් ගම් අපි කියවන්නට ඕන. ඉතින් එතකොට ඒ අය දායකත්වයේ දරන්නේ තමන්ගේ නම ගම කියලා ආශිර්වාද කිරීමේ අපේක්ෂාවක් ඇති කරගෙන තමයි ඒකට වරදක් කියන්නට බෑ. ඒකට චෝදනා කරන්නට දොස් නගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් බෞද්ධයෝ හැටියට අපි තවත් අර්ථවත් වෙනවා තවත් අපි ගැඹුරට කල්පනා කරලා කටයුතු කරනවා වඩාත් නුවණින් අපි කුසල් දහම් සම්පාදනය කරනවා නම් ඒක ප්‍රශංසනීයයි. ඒ නිසා නම ගම කිව්වත් නොකිව්වත් අපට කුසලයේ අඩුවක් වෙන්නේ නැහැ. අපි කරන කටයුත්ත නිෂ්ඵල වෙන්නේ නැහැ. පරමාර්ථයයි වැදගත් වෙන්නේ. පරමාර්ථය නම්ගම් ප්‍රකාශ කර ගැනීමද එහෙම නැත්නම් ධර්මය අවබෝධ කර ගැනීම. පරමාර්ථය වෙන්නේ අන් අයට ධහම වටහන්නට සහාය දීමද අපි තමයි මේක කළේ කියලා අපිව හෙලිපෙහෙලි කර ගැනීමද. එතකොට ඇතම් කෙනෙකුට මේ විදිහට මිශ්‍ර අදහස් තියෙන්නටත් පුළුවන් ඇතම් කෙනෙකුට පරිසුද්ධ අදහස් තියෙන්නටත් පුළුවන් ඇතම් කෙනෙකුට තරමක් කිලිටිව් අදහස් තියෙන්නටත් පුළුවන් කොහොම හරි මිශ්‍ර අදහස් වලින් හරි එහෙම නැත්නම් තරමක් දුබල අදහස් වලින් හරි හොඳ දෙයක් කරන එක නම් හොඳයි. නම කියවන්නට හරි බණක් කියන එක හොඳයි. නම ප්‍රකාශ කරමින් හරි Tamanගේ પરම්පරාවේ සියලු දෙනාගේ නම් ගොත් කියලා හරි සියලු දෙනාගේ නම් ගොත් කියලා ආශිර්වාද කරමින් හරි අනුන්ට දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙන එක නම් හොඳයි. ඒ නිසා ඒකට අපිට වැරදි කියන්නට බෑ. හැබැයි ඒ කරන කටයුත්ත වඩාත් අර්ථවත් වෙන හැටියට වඩාත් අවබෝධයෙන් කරන්නට පුළුවන් නම් ඒවා ඥාන සංප්‍රයුක්ත කුසල් කියලයි ධර්මයේ හැඳින්වෙන්නේ. අපි කරන හැම පින්කමක්ම ඥාන සංප්‍රයුක්ත වෙනකොට එහි කුසලය වඩා ප්‍රබල වෙනවා. ඥාන සංප්‍රයුක්ත වෙන්නට පින්කම් කරන හැටි ධර්මයේ කියා දෙනවා කර්මයේ කර්මඵලය අදහාගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට කර්මයේ කර්මඵලය අදහාගෙන කුසල් කරනවා කියනකොටම අපට මතක් වෙන්නේ දානයක් දුන්නහම ඒකෙන් පින් සිද්ධ වෙනවා. දානයක් දුන්නහම අපට ඒකෙන් කුසල් සිද්ධ වෙලා ඒකෙන් අපට සසර සැප ලැබෙනවා. බණක් කිව්වහම පිනක් සිද්ධ වෙනවා. මෙහෙම තමයි අපි හේතුඵල හඳුනා ගන්නට පුරුදු වෙලා තියෙන්නේ. ඒකත් එක්තරා ආකාරයකින් හේතුඵල දැන හැඳිනීමක් තමයි. හැබැයි එතෙන්දී උපදින්නේ ප්‍රඥාවට වඩා අපට නොදැනීම පුංචි තෘෂ්ණාවක් උපදින්නට පුළුවන්. ඒකත් හේතුව ඵලය දැන ගැනීම තමයි අපි අනිත් අයට යමක් දුන්නාම අපට ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒතොර ඒක වටහා ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒක වටහා ගන්නට ඒ ගැන වැඩිපුර උනන්දු වෙනකොට අපට නොදැනීම පුංචි තෘෂ්ණාවක් මතුවෙන්නට ගන්නවා. ඊට වඩා අපට හේතුඵලය කියන එක මෙහෙම දකින්නට පුළුවන්. ඒ කොහොමද? මම දානයක් දුන්නාම අනිත් මනුස්සයා සුවපත් වෙනවා. මම බණ ටිකක් කිව්වහම අනිත් මනුස්සයා ඒක තේරුම් අරගෙන ජීවිතය අර්ථවත් කරගන්නවා. අපි ධර්ම දේශනාවකට අනුග්‍රහ කළාම තව බොහෝ දෙනා දහම් අසනවා. ඒ අයගේ ජීවිත සුචරිතවත් කරගන්න. අපිත් හොඳ දහමක් අසනවා. ඒකෙන් අපේ ජීවිත අර්ථවත් කරගන්න. මේක තමයි හේතුව සහ ඵලය. අපි කරන කාර්ය සහ ඒ කර්මයෙන් ඇතිවෙන ප්‍රතිඵලය. ඒක ඊළඟ ආත්මේ අපට ලැබෙන ප්‍රතිලාභයේ හැටියට හිතනවට වඩා වඩා වැදගත් වෙනවා මම මේ කරන කාර්ය කුමක්ද ඒ කාර්යයේ ඵලය කුමක්ද කර්මයේ කර්ම ඵලය අදහාගෙන කුසල් කරනවා කියලා කියන්නේ ඒකයි එතකොට මම තව කෙනෙකුගේ දුකට පිහිට වුණාම මේ මනුස්සයා සුවපත් වෙනවා අනිත් මනුස්සයාට කන්න නැත්තම් බඩගිනි නම් මට තියෙන දේ දුන්නාම මේ මනුස්සයා කුසගිනි නිවාගෙන ඒ පීඩාවෙන් නිදහස් වෙනවා. එතකොට මම කරපු කර්මයේ ඵල ඒකයි. මම ධර්ම දේශනාවක් කළාම මගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු පැහැදිලි කරලා දුන්නාම තව බොහෝ දෙනෙක් ඒක දැන හඳුනා ගන්නවා. එතකොට මේ විදිහෙන් අපට හේතුව ඵලය අර්ථ විවරණය කරගන්න පුළුවන් නම් වඩාත් ඵලදායකයි. තවත් ඕකේ ප්‍රතිඵල තියෙනවා. මම බණක් කිව්වහම අනිත් බොහෝ දෙනා මා ගැන පහදිනවා. මම ධර්ම කරුණු විචක්ෂණව විග්‍රහ කළාම අනිත් බොහෝ දෙනා මම විචක්ෂණයේ පඬිතෙක් කියලා හඳුනා ගන්නවා. මට කීර්තියක් ලැබෙනවා. මට බොහෝ දෙනාගේ ප්‍රසාදය ලැබෙනවා. මට පරිස්කාර ලැබෙනවා. මට ලාභ සත්කාර ලැබෙනවා. මා වටා පිරිසක් හැදෙනවා. මගේ අනුගාමික පිරිසක් හැදෙනවා. එතකොට මගේ වැඩ කටයුතු කරගන්නට පහසු වෙනවා. ලෝකයේ තුල මාව පිළිගන්නා කෙනෙක් බවට පත් වෙනවා. මේ ඔක්කොමත් ධර්ම දේශනාවක් කිරීමේ ප්‍රතිඵල තමයි පෙනතු. ඉතින් ඕවා ගැන හිතලත් ඕනනම් ධර්ම දේශනාවක් කරන්නට පුළුවන්. ඒත් ඒ තැනත්තා කර්මයේ කර්මඵලයේ තේරුම් අරගෙන කළා කියලා කියන්නට වෙනවා. මොකද ඒ කටයුත්ත කරාම ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන හිතලා තියෙන්නේ. නමුත් ඒ Tamanට ලැබෙන ප්‍රතිඵල ගැන ප්‍රතිලාභ ගැන හිතන්නට ගිය තැන අපට ප්‍රඥාව යටපත් වෙලා ගිහිල්ලා අපේ මනසේ තෘෂ්ණාව, අපේක්ෂාව, බලාපොරොත්තුව මෙබඳු සංකල්පනා වැඩෙනකොට එහි මූලික පරමාර්ථ ගිලිහී යන්නට ඒක හේතුවක් වෙනවා. අද සමාජයේ අපි නිතරම පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරන දෙයක් තමයි සමාජයේ අදට බෞද්ධයෝ හැටියට බොහෝ හොඳ දේවල් කරගෙන යනවා. හැබැයි ඒවා හොඳ දේවල් හැටියට නාම මාත්‍රිකව පවත්නවා අරුත් ගිලිහිලා ගිහිල්ලා. බුදුන් වඳින්නේ කුමක් සඳහාද? බණ කියන්නේ කුමක් සඳහාද? බණ අසන්නේ කුමක් සඳහාද? දන් දෙන්නේ කුමක් සඳහාද? සිල් ගන්නේ කුමක් සඳහාද? භාවනා කරන්නේ කුමක් සඳහාද? මේ හැම දෙයක්ම අපි කරගෙන යනවා ඊටාම උත්කර්ෂවත් ආකාරයෙන්. හැබැයි මේවා මොකටද කරන්නේ? ඒවෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂාව මොකක්ද? බුදුහාමුදුරුව කුමක් සඳහාද මේ දේශනා කළේ? අපට ඒව අපේ මනසෙන් සමහර වෙලාවට ගිලිහි යනවා පින්නතර. එහෙම ගිලිහි ගියාම ඊටා සල්ප ප්‍රයෝජනයක් පමණයි අපට ඉතිරි වෙන්නේ. අර ලෞකික වශයෙන් ලබන පොඩි පොඩි ප්‍රතිලාභ ටිකක් විතරයි අන්තිමට අපි අත්පත් කරගන්නේ. ඒන් ලබන්නට තියෙන මහා විපාකය මහා ඵලය අපේ දෝතින් ගිලිහිලා යනවා. මොකද ඒ පිළිබඳව අපට වැටහීමක් නැති නිසා. අර නිවන් දැකීම සම්බන්ධවත් එහෙම තමයි අද වෙලා තියෙන්නේ. සෝවාන් වෙන්න භාවනා කරනවා. රහත් වෙන්න භාවනා කරනවා. නිවන් දකින්න භාවනා කරනවා. එතකොට දුකින් මිදෙන්න භාවනා කරනවා. අපාගත නොවි ඉන්න භාවනා කරනවා. කෙලස් නසන්නට භාවනා කරන්න ඕන. දුර්ගුණ අඩු කරගන්න භාවනා කරන්න ඕන. යහපත් ගුණාංග දියුණු කරගන්නට භාවනා කරන්න ඕන. මේ ඇලෙන බැඳෙන ස්වභාවයෙන් මනස නිදහස් කරගන්න භාවනා කරන්න ඕන. ලෝකය අවබෝධ කරගන්න භාවනා කරන්න ඕන. යථාර්ථය දකින්න භාවනා කරන්න ඕන. මේ ගැඹුරු සංකල්ප අපේ මනසින් ගිලිහිලා යනවා. එතකොට තථාගතයන් වහන්සේ මෙබඳු පරමාර්ථ සඳහායි භාවනාව කියන එක දේශනා කළේ. ඒ පරමාර්ථ ඉටු වෙනකොට ඒවැ ප්‍රතිඵලය තමයි සෝවන් වෙනවා කියන එක. ඒකේ ප්‍රතිඵලය තමයි රහත් වෙනවා කියන එක. ඒවැ ප්‍රතිඵලය තමයි විමුක්තිය ලබනවා කියන එක. නමුත් අපි ප්‍රතිලාභය අපේක්ෂා කරනවා කල යුතු අර්ථය අපේ මනසින් ගිලිහි යනවා. එනිසා සමාජයේ යම්කිසි පරමාර්ථයක් පදනම් කරගෙන හොඳ දේවල් කරන එක හොඳයි පෙන්නතුනේ. නමුත් ඒවා වඩාත් හැබැයි ඍජු අර්ථය මුඛ්‍ය අර්ථය හරියට තේරුම් අරගෙන යමක් කරන්නට පුළුවන් නම් ඒක ඊටත් වඩා වැදගත් වෙනවා. මහාන වෙන එක හොඳයි. ගෝල බාලය හදන එක හොඳයි. පන්සල් හදන එක හොඳයි. විහෙර විහාර හදන එක හොඳයි. හැබැයි මොකටද මේ? ඒව ඍජු පරමාර්ථයක් තියෙනවා. ඒ පරමාර්ථයෙන් ගිලිහිලා ඊට වඩා බාහිර පරමාර්ථයක් මතනම් අපි පන්සල් හදන්නේ. ඊට වඩා බාහිර පරමාර්ථයක් මත නම් අපි චෛත්‍ය හදන්නේ. ඊට වඩා බාහිර පරමාර්ථයක් මත නම් අපි බුද්ධ මන්දිර හදන්නේ. එතනදී මොකක් හරි යමක් ලෝකෙට වෙලා තියෙනවා. හැබැයි මූලික අර්ථ ගිලිහිලා යනවා. ඒ නිසා අපි කරන කටයුතු හැබැයි අරුත් හඳුනාගෙන ඥාන සංප්‍රයුක්තව කරන්නට පුළුවන් නම් ඒ කරන කැපකිරීම, ඒ දරන උත්සාහය Tamanටත් ඵලදායක වෙනවා ලෝකෙටම ඵලදායක දෙයක් වෙනවා පින්නතුනේ. ඒ නිසාද මේ දායක පින්නතුන් ඒ පරමාර්ථ කෙරෙහි මනවින් අවධානය යොමු කරලා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් ක්‍රියා කරන්නට උත්සාහවත් වීම අපි විශේෂයෙන් අගය කරනවා බොහෝ කාල වේලා අරගෙන වුණත් මේවා පිළිබඳව නැවත නැවත පැහැදිලි කළේ ධර්මයේ හැටියට අපට ඉගෙන ගන්නට තියෙන්නෙම පුහුණු කරන්නට තියෙන්නෙම මේ වගේ අපට පටලැවෙන තැන්මයි පින්නතුනි. ඒ නිසා ඒ සියුම් තැන් අපි නොසලකා හැරියොත් අපි ධර්මයේ හැටියට ලොකු ලොකු දේවල් කරන්නට ගියාට සියුම් තැන් අපට ගිලිහෙනවා අපි කරන කටයුත්ත අර්ථ සම්පන්න දෙයක් වෙන්නේ අපි නිතරම පැහැදිලි කරලා දෙන දෙයක් තමයි බිත්තියක් දිහා බැලුවාම ගල් බැම්මක් දිහා බැලුවාම අපට ලොකු ලොකු ගල් ටිකක් පේනවා. හැබැයි මේ පේන ලොකු ලොකු ගල් ටිකේ නෙවෙයි ශක්තිය රඳා පවතින්නේ. ඒ ලොකු ලොකු ගල් ටික උඩට උඩට අහුරගෙන ගියොත් වැඩි දුරක් උඩට අහුරන්නට හම්බ වෙන්නේ ඇදගෙන වැටෙනවා. එහෙනම් ශක්තිය තියෙන්නේ කොතනද? ඒ ගල් ටික රඳවන්නට ගහලා තියෙන පුංචි පුංචි සක්කවල. දැම්ම පිරීලා තියෙන්නේ ලොකු ගල් වලින් තමයි. දැන් මේ ශක්තිය රඳා පැවතිලා තියෙන්නේ ඒ ලොකු ගල් කුට්ටි නිසා නෙමෙයි පොඩි පොඩි සක්ක ගල් නිසා. ඊළඟට ඊටත් වඩා සියුම් වැලි බදාම නිසා සියුම් වෙන්න වෙන්න ඒකෙන් ගොනු ශක්තිය පිරිසිදු බව තහවුරු වඩා වැඩි වෙනවා. ලොකු ලොකු දේවල් එකතු වෙන්න එකතු වෙන්න ඒකෙන් පිරෙනවා. ඒකෙන් ලෝකෙට හොඳ ප්‍රසන්න බවක් ශක්තිමත් බවක් පෙනෙනවා. ඒ ශක්තිමත් බව පෙනෙන්නට ලොකු දේ හොඳයි. හැබැයි ශක්තිමත් බව රඳා පවතින්නේ සියුම් දේ මතයි කියන මේ යථාර්ථය අපට තේරුම් ගන්නට පුළුවන් නම් අපට ලෝකයේ දුල බොහෝ දේවල් අර්ථවත් කරන්නට පුළුවන් වෙනතුනේ. අපට බොහෝ දේවල් වෙනස් කරන්නට පුළුවන්. අපට අපේ ජීවිත බොහෝ යහපත් මගට පරිවර්තනය කර ගන්නට පුළුවන්. ලෝකෙට පේන හැටියට හුඟක් දේවල් කන පිට හැරෙන්නේ නැති වුණාට ඒ ඉන්න හැටියට මිඳගෙන අපිට හුඟක් දේවල් වෙනස් කරන්නට පුළුවන්. ලෝකයට සම්පූර්ණයෙන් ඉන්න තැන් වලින් ගිලිහෙන්නට මග කියා දුන් කියන්නට ගියේ නැති වුණාට ඒ ඉන්න තැන් වලින් ඒ අය අහෝසි කළේ නැති වුණාට ඉන්න තැන්වල ඉඳලම Tamanගේ ජීවිත නිවැරදිව ගොඩනගන්නේ කොහොමද කියලා අපිට කියා දෙන්නට පුළුවන්. ඒ නිසා ධර්මයේ ගැඹුරු ස්වභාවය සූක්ෂම ස්වභාවය පවතින පින්නතුනේ අපට ඇහැට කනට පෙනෙන ලොකු ලොකු දේවල් මතම නෙමෙයි ඊතාසියුම් දේවල් මත. ඒ නිසා ඒවා හරියට තේරුම් අරගෙන අපට ಗುಣධම් වඩන්නට පුළුවන් නම් කුසල ධම් සම්පාදනය කරන්නට පුළුවන් මේ බෞද්ධ ජනතාවට ගිහි පැවිදි බොහෝ දෙනාට Tamanටත් අනුන්ටත් අර්ථවත්ව මෙලවටත් පරලවටත් අර්ථවත්ව කෙලෙස් නැසීමේ පරමාර්ථය මත බොහෝ කටයුතු කරන්නට ශක්තිය ලැබෙනවා ඒකාන්තයෙන්ම පින්නතුනේ. ඒ නිසා ඒ පිළිබඳව නැවත නැවතත් ආශිර්වාද කරමින් සියලු දෙනාට ආදර්ශයක් හැටියට සිහිපත් කරමින් අපි මාතෘකා කළ ගාථා ධර්මයේ පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට උත්සාහවත් වෙන්න. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ කුද්දක නිකායේ උදාන පාළියේ විසාකා සූත්‍රයේහි සඳහන් වෙන ගාථා ධර්මයක්. උදාන පාළිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ ලෝකය දිහා දකිනකොට ඒ ධර්මතාවයන් හරියටම දකිනකොට උන්වහන්සේගේ මනසෙහි හටගන්නා ධර්ම ප්‍රීතිය පදනම් කරගෙන උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඒ තමන් වහන්සේට ලෝකය ගැන වැටහෙන කාරණයෙන් මනසේ ඇතිවෙන ප්‍රසාදේ ප්‍රසන්න බව ධර්ම සංඥාව ලොවට හඬගා කියන්නට උන්වහන්සේගේ මුවින් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ වෙනවා. ඒකට කියනවා උදාන වාක්‍යයි කියලා. ඒ වගේ මහරහතන් වහන්සේලාත් ඒ විදිහට උදාන වාක්‍ය ප්‍රකාශ කරපු තැන් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සමාජයේ අපට අහලා දැකලා පුරුදු වෙන්නේ මිනිස්සු ටිකක් සන්තෝෂයෙන් ඉන්නකොට නිකන් මතක තියෙන සින්දුවක කෑල්ලක් කියවෙනවා. ඒ ප්‍රතජන අයට. ඒක ටිකක් ආස්වාදනීය විදිහට එතන ලබන්නේ එක්තරා සාමිස සුවයක්. Tamanගේ ජීවිතයේ සතුට සොම්නස සමරන්නට මිනිස්සු සතුට ගෙනදෙන විදිහේ දේවල් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරයන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, රහත් භික්ෂුණීන් වහන්සේලා Tamanට මේ ලෝකයේ දිහා බලනකොට ලෝකය ගැන උන්වහන්සේලා මනවින් හඳුනාගෙනනේ තියෙන්නේ. යථා භූත ඥාන දර්ශනය පහළ වෙලා තියෙන්නේ යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ මොකද්ද පවතින දේ පවතින ආකාරයෙන් හඳුනාගෙන විකෘති විදිහට නෙමෙයි එතකොට දැන් සමහර දේවල් ලෝකයේ තුල සිද්ධ වෙනකොට උන්වහන්සේලාට එදටින් වඩාත්ම ප්‍රකට වෙනවා මේ වටහාගත්තු දේ නේද මේ සිද්ධ වෙන්නේ මේ කියන ධර්මතාවය නේද මේ ලෝකයේ තුල සිද්ධ වෙන්නේ මේක දැනෙනකොට ලොකු ප්‍රීතියක් මනසට පහළ වෙනවා අන්නේ ප්‍රීතියත් එක්කලා මේ ධර්මතාවය ලොවට ප්‍රකාශ කරමින් මුයින් නිකුත් වෙන වදන් පෙළ තමයි ප්‍රීති වාක්‍ය හැටියට උදාහන වාක්‍ය හැටියට දහම් පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට අපි කියනවා ඕකනම් කරන්නට එපා. ඕක කළොත් නම් මෙහෙම වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක එහෙම කරනවා. කලන් පස්සේ ඒ විදිහටම වෙනවා. අපි කියන්නේ මම කිව්වේ ඔහොම වෙයි කියලා. හැබැයි අපි එක කියන්නේ එක්තරා මාන්නාධික ස්වභාවය. ආ මම කිව්වා නේද? දැන් අහන්න නැතුව මහ ලොකුවට කළා නේද? දැන් ඔය කරගත්තේ මදයි කරගත්තු දේ මම කල්ලාතුව කිව්ව දේ ඇහුවේ නැහනේ. අපි එතන කියන්නේ එක්තරා අභිමානයකින්. අපි ඒක කියන්නට යන්නේ එක්තරා මානපරවස ස්වභාවයකින්. Taman හුවා දක්වලා අනිත් අයගේ දැනුම වැටහීම බොහොම පල්ලෙහා මට්ටමකයි තියෙන්නේ කියලා ප්‍රකාශ කරන්නට තමයි අපි ගොඩක් වෙලාවට එහෙම කරන්නේ. හැබැයි බුදුහරු එහෙම නෙමෙයි. රහතන් වහන්සේලා එහෙම නෙමෙයි. ඒ තමන් වහන්සේලා ලෝකයේ තුල දකින කාරණය, ප්‍රත්‍යක්ෂ කරපු කාරණය හරියටම එහෙම ලෝකයේ තුල සිද්ධ වෙනකොට මේ ධර්මතාවයම නේද මේ සිද්ධ වෙන්නේ. මේ පටිච්ච සමුප්පන්න බවම නේද මේ සිද්ධ වෙන්නේ. මේ අනිත්‍යම නේද මේ සිද්ධ වෙන්නේ. මේ දුක්ඛයම නේද මේ ලෝකේ ප්‍රකට වෙන්නේ. මේ අනාත්ම ධර්මයම නේද මේ ප්‍රකට වෙන්නේ. මේවා දකිනකොට උන්වහන්සේලාට ප්‍රීතිය උපදිනවා උන්වහන්සේලාගේ මනසින් ඒ ප්‍රීතිය ධර්ම සංඥාවක් තුලින් ලොවට ප්‍රකාශ වෙනවා බුදුහාමුදුරුව බුදු වෙච්ච අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ ගහකාරක ගවේසන් ගහකාරකම් ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනම් මේ ගහ මේ ගෘහය හදන තැනැත්තා සොයමින් මම අනන්ත සසරේ ඇවිද්දා එතකොට ඒ ගෘහය හදන තැනත් මන් දැක්ක හරියට. ඒ නිසා ඒ තැනත්තාගේ සියලුම ගහ කූට, ඒ කියන්නේ ගේ හදන උපකරණ, කැණිමඩල, පරාල ඔක්කොම මම විනාශ කළා. අනේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ වෙනවා. ඊළාට බුදුහාමුදුරුව සමහර තැන්වලදී ආනන්ද හාමුදුරුව සමග වඩිද්දි භික්ෂුන් වහන්සේලා සමග වඩිද්දි සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුව අහනවා ඇයිද කියලා. එතකොට එතන සිදුවෙන යම්කිසි ධර්මතාවයක් අතීතයේ සිදුණු යම්කිසි ධර්මකාරණයක් උන්වහන්සේලා සිහිපත් කරනවා. එතකොට මුගලන් හාමුදුරුව සමහරට ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට සිනහ පහළ කළා. ප්‍රේතයෝ දැකලා. එයි මේ. ප්‍රේතයෙක් දැක්කහම මොකද්ද පහළ වෙන සිනහව? මොකද්ද ඇති වෙන සතුට? අපට එහෙම ප්‍රේතයෙක් දැක්කොත් දුක් විඳින කෙනෙක් දැක්කහම අපට ඇති වෙන්නේ මොකක්ද? මහා ਸੰతాපයක්. අනේ අප්පච්චි මොන තරම් දුකක් විඳිනවද කියලා මූණ කට අකුලුවාගෙන අපේ මනසින් අපි දුක් විඳිනවා. අපට හිතනවා මේක අනුකම්පාවයි මේක දයාවයි කියලා. එතන කුසල් සිතක් නෙමෙයි ඇති වෙන්නේ අනේකාගේ දුක අපේ මනසින් භුක්ති විඳින්මින් අපි නිකන් පීඩාවටපත් රහතන් වහන්සේලාට එහෙම ස්වභාවයක් නෙමෙයි ඇති වෙන්නේ. උන්වහන්සේලා ඒ තුලින් මේ ධහම දකිනවා. මේ තනත්තා പ്രേතෙක් උනේ මෙන්න මේ හේතු වෙනුයි කියලා දකිනකොට හැබෑවටම උන්වහන්සේලාට එතනදී ප්‍රීතිය උපදිනවා සතුට උපදිනවා මේ ලෝක ධර්මතාවය. හැබැයි ඒත් එක්කලාම උන්වහන්සේලාට කරුණාව උපදිනවා අනේ මේ අය මෙතනින් මුදවා ගන්නට පුළුවන් නම් කොච්චර වටිනවද ඒක තැවෙන ස්වභාවය නෙමෙයි ඒක දැවෙන ස්වභාවය නෙමෙයි ඒක ඊ ඒ අණුව කම්පා වෙන ස්වභාවය නෙමෙයි එතන ඇති වෙන්නේ එක්තරා කුසල චේතනාව. ඒ කුසලය තුල සතුට පවතිනවා, ප්‍රීතිය පවතිනවා, සැහැල්ලුව පවතිනවා, පිරිසිදු බව පවතිනවා, ප්‍රඥාව පවතිනවා, විනිවිද දක්නා ස්වභාවය පවතිනවා. එහි අඳුර බවක් පවතින්නේ නැහැ අන්න ඒ වගේ මේ උදාන පාළියේහි තථාගතයන් වහන්සේට යම් යම් ලෝක ස්වභාවයන් දකිද්දී උන්වහන්සේගේ මනස තුළ පහළ වෙච්ච යම් යම් ධර්ම සංඥාවන් ප්‍රකාශ කරපු අවස්ථා තමයි මේ උදාන පාළියේහි ප්‍රකට වෙන්නේ. විසාකා මහ උපාසිකාව මහ මද්දහනේ දවසක් බුදුහාමුදුරුව හොයාගෙන වැඩි පැමිණියා. ඒ පැමුණුණු වෙලාවේ බුදුහාමුදුරුව අහන විසාකාවෙනි මේ මහ දවාලේ කොහෙද මේ යන්නේ? ස්වාමීනි මම යම් කටයුත්තක් සඳහා කොසල් රජුරුව හම්බ වෙන්න යනවා. මට කොසල් රජුරුවත් එක්ක කතා කරගන්නට කාරණයක් තියෙනවා. දැන් දවස් ගාණක්ම ගියා මුණ ගැහෙන්න බැරි වුණානේ. මග හරිනවද එහෙම නැත්නම් ඇත්තටම වැඩ අධික නිසා එහෙම වෙනවද කියන්න දන්නේ නැහැ. කොහොම හරි මුණ ගැහෙන්න බැරි වුණා. මගේ වැඩේ හරියට කෙරුන්නේ නැහැ. ඒ නිසා මේ ආයත් පාරක් මේ යන ගමන් ස්වාමීන්. මොකද්ද මේ කාරණය? විසාකාවට රන් රිදි මුතු මැණික් ආදිය ඔබලා සකස් කරපු මහා අගනා වටිනා ආභරණ කට්ටලයක් Tamanගේ හිතවත් කෙනෙක් විසින් එවලා තිබුණා. එතකොට මේවා එව්වහම තෑගි හැටියට එව්වුණාට ඒ නගරයට ඇතුල් වෙනකොට බදු ගෙවන්නට ඕනේ. අදත් එහෙමනේ. පිට රටකින් අපට තෑගි දුන්නා වුණාට මෙහෙ ගෙන්නට බෑනේ තෑග්ගයි දුන්නේ කියලා. ඒක ගේනකොට ඉතින් වරායට ගුවන් තොටුපළට අපි ඒ අයගේ බද්ද ගෙවන්නට ඕන. දැන් විසාකාව මේ ටික ගෙන්න ගන්නකොට කොහොම හරි එතන හිටපු අයටත් මේක ගැන මොකක් හරි පොඩි තෘෂ්ණාවක් පහළ වෙන්නට ඇතිනේ. මේවා නොමිලෙම හම්බ වෙනවා මොකට මෙච්චර හම්බ වෙනවද විසාකාවට ධනෙ නැද්ද ඔහොම ඉතින් එතන ඉන්න අයත් එක එක જાති තීරණය කරන්න හදනවා එහෙම තීරණය කරලා අන්තිමට නීතිය පැත්තකින් තියලා මේගොල්ලෝ නොවටිනා බද්දක් මේකට තීරණය කළා. තීරණය කළාට පස්සේ දැන් විසාකාව දන්නවා මේ භාණ්ඩයට මෙච්චර ලොකු බද්දක් ගෙවන්න ඕන නැහැ. ඒ නිසා විසාකාව ගිහිල්ලා රජුරවන්ට කියන්නට උත්සාහ කළා රජතුමනි මේකට ගෙවිය යුතු බද්ද ගන්න ඒකේ ගැටලුවක් නැහැ. ඇයි ආර්ය ශ්‍රාවිකාවක් නිසා නිකන් රජයට වංචා කරන්න ඕන කමක් නැහැ මිල මුදල් නැතුව නෙමෙයි. නමුත් ඉතින් කාගේවත් නිකන් කූට උපක්‍රම වලට අහු වෙන්න ඕනෙත් නැහනේ අපි ධාර්මිකයි කියලා නේද? ඒකත් ප්‍රඥාවෙන් තේරුම් ගන්නට ඕන. දැන් සමහරු ධාර්මිකයි කිව්වහම නිවට වෙනවා. අනිත් අයගේ ඕනෑම දෙයකට අහු වෙනවා. අනිත් අයගේ කපටිකම් වලට වංචා වලට ඔක්කොටම අහු වෙනවා. සමහරු කල්පනා කරනවා අනේ දානෙකට බඩු ගන්නකොට අපි ඉතින් කීයයි කිව්වත් දෙන්න ඕනනේ. ඊට පස්සට කපටි වෙලෙන්දන්ට අහු වෙනවා. ආ දානෙට ගන්නවා නම් කීයයි කිව්වක් කමන්නේ එතකොට ගවයන් නිදහස් කරනවා නම් ආයෙත් අපි අබේදානෙනේ දෙන්නේ. ඒ නිසා අර මිනිසයා කීයයි කිව්වත් අපි ඒක දීලා අරන් එනවා. දානෙනේ. එහෙම හිතාය. දන් දෙන එක වෙනම එකක් කපටිකම් වලට අහු වෙන එක මෝඩකමක්. ඒ නිසා දන් දෙනවයි කියලා කියන්නේ මුදලාලිලා පෝසත් කරනවා කියන එක නෙමෙයි. අනිත් අයගේ කපටිකම් වලට අහු වෙනවා කියන එක නෙමෙයි. මේක දෙකක් වෙන්න උතනේ. ඕවා බොහෝ දෙනාට තේරුම් ගන්නට බෑ. ධර්ම සංඥාවෙන් අන්ධ වුනහම, භක්තියෙන් අන්ධ වුනහම කපටින්ගේ කෛරාටිකකම් වලට අහු වෙනවා. බොහෝ දෙනා ඉදිරියේ නිවට භාවයටපත් වෙනවා. ඒ නිසා හැබෑ ධර්මඥානය කියලා කියන්නේ හැබෑ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ අනුන්වල අනිත් අයගේ කූටකම් වලට අහු වෙන එක නෙමෙයි විචක්ෂණ ප්‍රඥාවෙන් Tamanටත් ලෝකෙටත් හානියක් නොවන හැටියට අවස්ථාවෝචිතව කටයුතු කරන්නට පුහුණු වීමයි. ඉතින් ඒ නිසා විසාකාවට අවශ්‍යතාවයක් නැහැ රජයට වංචා කරන්නට. ඇයට මුදල් තියෙනවා. හැබැයි ඉතින් කාගේවත් නිකන් කූට උපායන්ට ඊර්ෂ්‍යාවට අහු වෙන්න ඕනකමකුත් නැහැ කල්පනා කරනවා. එහෙම අවශ්‍ය නැහැනේ. ඒ නිසා ඇය දැන් දවසක් ගියා, දෙකක් ගියා, තුනක් ගියා. දැන් මේ ආයෙත් මේ මද්දහන යනවා. මේ වෙලාවේ මේ රාජභෝජනය ගන්න වෙලාවේ හරි ගිහිල්ලා කොහොම හරි රජුරු අල්ල ගන්න පුළුවන් වුණොත් මේ ගැන කතා කරන්න පුළුවන් කියලා. දැන් මේ මද්දහනේ මේ යන ගමන් තමයි බුදුහාමුදුරුවෝ ළඟට පැමිණියේ. එතකොට බුදුහාමුදුරන්ට මේ කාරණය ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේට එවලේ සිහිපත් වෙනවා මේ ලෝකයේ පවතින ධර්මතාවය. මේ ලෝකයේ මෙහෙම ස්වභාවයක් පවතිනව නේද කියලා උන්වහන්සේට සිහිපත් වෙලා උන්වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මොකක්ද? සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං සාධාරණේ විහඤ්ඤන්තේ යෝගා හිදුරතික්ඛමාති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසාඛාවෙනි අනුන් අනුන් සන්තකව යමක් තියනවා නම් අනුන්ගේ වසඟෙහි යමක් පවතිනවා නම් අනුන්ට ඇඟිලි ගහන්න පුළුවන් සීමාවේ අනුන්ගේ බල පුළුවන්කාරකම් වලට යටත් වෙලා යමක් පවතිනවා නම් ඒ බඳු දේවල් පිළිබඳව අපේක්ෂා ඇති කර ගැනීම මහා දුකක්. මොකද ඒ පිළිබඳව බලය තියෙන්නේ අනිත් අයටයි. අපට නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ හිතන හිතන જાති කරනවා. එතකොට ඉතින් අපට ඒ පිළිබඳව දුක වේදනාව හටගන්නවා. මේක ලෝක ස්වභාවයක්. සබ්බං ඉස්සරියන් සුඛං. හැබැයි තමන්ගේ වසඟේ යමක් පවතිනවා නම් තමන්ට පාලනය කළ හැකි සීමාව තුල තමන්ගේ ආධිපත්‍ය පැවැත්විය හැකි සීමාව තුල යමක් තියෙනවා නම් අන්න ඒකෙන් අපට ඒ වගේ වෙහෙසක් නැහැ. ඒකෙන් අපට සුවය ඇති වෙනවා. ඒකෙන් තමන්ට සැපය මතු කරගන්නට පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා සාධාරණේ විහඤ්ඤන්ති. ලෝකය තුල කාටත් පොදු දේවල් තියෙනවා සාධාරණ දේවල් මේ කාම වස්තු කියනවා කාටත් පොදු දේවල් බුදුහාමුදුරුවෝ ඒකනේ අර උපමාවක් දේශනා කරන්නේ මංශ පේසු උපමා කාම මස් වැදල්ලක් වගේ ලිහිණියෙක් මස් වැදල්ලක් අරයි යනකොට ඒක ඌට විතරක් අයිති කියලානේ අපිට හිතන්නේ ඌ හොයාගත්තු නිසා හැබැයි අනිත් ලිහිණියොත් ඒකට වට වෙනවා කපුටොත් වට වෙනවා ඒක බිමට වැටුනොත් බල්ලෝ කැනහිලෝ ඔක්කොම වට වෙනවා එයි මස් වැදල්ලා අහවලාට විතරක් අයිති කියන්න බෑ. ඒක ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අයිති නම් කාටත් ඒකට අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කාම වස්තුන් බහුසාධාරණයි. බහුසාධාරණයි කියන්නේ ගොඩක් දෙනෙකුට අයිතිවාසිකම් කියන්න පුළුවන් මේවා ගැන. ඉතින් ගොඩක් දෙනෙකුට අයිති වුණාම අපිත් ඒකට ඇඟිලි ගහන්න ගියාම අපේ පැත්තට ඇද ගන්නට ඕන වෙනකොට අපිට ඉතින් හරියට දුක් විඳින්න වෙනවා ඒවා සම්බන්ධ. හරියට එක එක්කෙනාගේ නිකන් කෙනහිලිකම් වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. අනිත් අයගේ රැවුම් ගෙරවුම් බලන්නට සිද්ධ වෙනවා. ඇයි? ඒ පිළිබඳව අධිපති බව ඒගොල්ලන්ටත් තියෙන නිසා. ඉතින් මේක ලෝකේ හැමදාම සිද්ධ වෙන දෙයක්. අදට හෙටට එදාට පමණක් නෙවෙයි. මේක ලෝක ධර්මතාවය. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සබ්බං පරවසං දුක්ඛං විසාකාවෙනේ අනුන්ගේ වසඟේ යමක් පවතිනවා නම් අනුන්ගේ අයිතිය තුල යමක් පවතිනවා නම් අනුන්ගේ බලපුලුවන්කාරකම් තුල යමක් පවතිනවා නම් ඒවා ඉතින් දුක ඇති කරන්නට හේතු වෙනවා. දුක ඇති වෙනවයි වනිසා. සබ්බං ඉස්සරියන් සුඛං. Tamanගේ ආධිපත්‍ය පමණක් පවතිනවා නම් යමක් තුල ඒ වේදී නම් ඉතින් අපට ඕන ඕන හැටියට ඒවා වෙනස් කරගන්න පුළුවන්. උස් පහත් කරගන්න පුළුවන්. එතකොට ඒකෙන් නම් යම්කිසි සහනයක් ලබන්නට සුවයක් ලබන්න පුළුවන්. අර සාධාරණ පොදු දේවල් වලදී බහුසාධාරණ දේවල් වලදී අපට ඕන හැටියට වැඩ කෙරෙන්නට ඕනේ කියලා හිතනකොට විහඤ්ඤන්ති නිරන්තරයෙන් වෙහෙසටපත් වෙනවා. අසහනයටපත් වෙනවා. ඔබට දැන් මේ වෙලා තියෙන්නේ ඒකයි. මේ බහුසාධාරණ දේවල් අපට ඕන හැටියට වෙන්න ඕන කියලා රජුරෝ මං කැමති හැටියට මේක තීරණය කරන්නට ඕන ඒක එහෙම වෙන්නට බෑ කියලා එහෙම හිතන තාක්කල් ඉතින් බොහෝ වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. ඇයි එහෙම වෙන්නට සිද්ධ වෙන්නේ යෝගා හිදුරතික්කමා මේ ලෝකයේහි මේ සසරට ඇද බැඳ තමන මේ යෝගයන් ඉක්මවා යනවා කියන එක විසාකාවේ නිලේසි පාසු වැඩක් නෙමෙයි. මොනවටද යෝග කියලා කියන්නේ? යෝග කියලා කියනවා යොදනවා, යෙදෙනවා, සංයුක්ත වෙනවා, එකට එකතු වෙනවා, බැඳෙනවා. ඒකට කියනවා යෝග කියලා. මේ සසරෙහි බැඳ තබන්නට, සසරට එකතු කරන්නට, සසරෙහි අලවා තබන්නට, පවත්වන්නට හේතු වෙන ධර්මතාවලට කියනවා මොනවා කියලාද? යෝග ඒ බඳු කරුණු හතරක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාමයෝග, භවයෝග, ditthiyෝග, අවිජ්ජායෝග. මේ වටම ඕඝ කියලාත් කියනවා. ඕඝ කියන්නේ මොකද්ද? සැඩපහර. මේ සසර නැවති සැඩපහරේ ගසාගෙන යන්නට හේතු වෙන ධර්ම නිසා මේවට ඕඝ කියලා කියනවා. සසරෙහි නැවත නැවත ඇදලා බැඳලා අලවලා එහි යොදවලා පවත්වන නිසා මේවට යෝග කියලා කියනවා. ඕග කියන අර්ථෙනුත් යෝග කියන අර්ථෙනුත් හඳුන්වන කරුණු හතරක් තියෙනවා කාම භව දිට්ඨි අවිජ්ජා කාම කියන්නේ මොනවද කැමති දේ ඇසින් දකින්නට කැමති කනින් අහන්නට කැමති දිවෙන් රස විඳින්නට කැමති නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති කයින් ස්පර්ශ කරන්න කැමති මනසින් ආස්වාදනය කරන්න කැමති එතකොට මේ කාමය කියන එක කැමති දේවල් ලේසි නෑ ලෝකෙන් මනසින් අතහරින්න. අපේ මනසේ අරහත්ත්වයට පැමිණෙන කම්ම. එහෙම නැත්නම් අනාගාමී බවට පත්වන කම්ම. කාම තෘෂ්ණාව පවතිනවා. අනාගාමී භවෙන් තමයි පින්නතුනි කෙනෙකුට කාම රාග පටිග කියන දෙක දුරු වෙන්නේ. ඒ නිසා අනාගාමී වෙනකම්ම මේ කාමයන් පවතිනවා. විසාකාව දැන් කොයි තත්ත්වයේද හිටියේ? සෝවාන් ඵල. එහෙනම් තාම ඇයට කාමය පවතිනවා. ඉතින් මේ යෝගයන් තාම දුරු කරලා නැති නිසා තාම මේ සැඩපහරෙන් සම්පූර්ණයෙන් නික්මිලා නැති නිසා ඒ යෝගයන්ට අසු වෙලා ඉන්නකොට ඔහොම තමයි ඉතින් දුක් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝගාහි දුරතික්කම මේ යෝගයන් දුරු කරන එක පාසු නෑ. ඒ නිසා සත්වයා තුල ෘචි අරුචිකම් තියෙනවා. ඒ නිසා ආභරණ වලට කැමති, මණික් වලට කැමති, රන් රිදී වලට කැමති, ධනයට කැමති. ඉතින් ඕවට කැමති වුනහම කාමයේ තියෙන තාක්කල් මේ යෝගයන් පවතින තාක්කල් ඉතින් දුක් විඳින්න තමයි සිද්ධ වෙන්නේ. ඇයි දුක් විඳින්න සිද්ධ වෙන්නේ? ඒවා අපේ සීමාව තුලත් නෙමෙයිනේ හැම දෙයක්ම තියෙන්නේ. අපට හැම දෙයක්ම පාලනය කරන්නටත් බෑනේ. එතකොට හැම තිස්සෙම පීඩා විඳින්නට සිද්ධ වෙනවා. හැබැයි යම් කිසි දෙයක් Tamange වසඟේ පවතිනවා නම් ඒ තුලින් සැපය ඇති වෙනවා. ඒ මොනවද? කාම සම්පත් උනත් Tamange වසඟේ පවතිනවා නම් එක්තරා ප්‍රමාණයකින් හසුරුවා ගන්නට පුළුවන්. මේ සියලුම කාමයන් අපට ඕන ඕන හැටියට හසුරවන්නට බෑ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ ගැඹුරින් මේ කාරණය දේශනා කරනකොට දක්වනවා. දැන් අපට හිතෙන්නේ බැලුව බැලමට මේ බාහිර දේවල් තමයි අනුන්ට අයිතිව තියෙන්නේ. අපේ දේවල් නම් අපට අයිති කියලානේ. මොනවද අපේ කියන්න පුළුවන්? මොනවද මගේ කියන්න පුළුවන්? බුදුහාමුදුරුවෝ ගැඹුරින් දේශනා කරද්දී පැහැදිලි කරනවා මහණෙනි මේ මුළු පංචස්කන්ධයවත් Tamanගේ නොවේ. ඒ නිසා පංචස්කන්ධය හඳුන්වනවා පරේ. පරේ කියලා කියන්නේ අනුන්ගේ. මේ පංචස්කන්ධයම අනුන්ගේ. මොනවද පංචස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඇයි ඒවා අනුන්ගේ කියන්නේ? මම කියලා කෙනෙක් නැති නිසා. මගේ කියලා කැමැත්තට අනුව පවත්වන්න බැරි නිසා රූපය මෙහෙම වෙන්න ඕන කියලා අපි හිතුවට එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැත්නම් ඉතින් ඒක මගේ කියලා කියන්න බෑ. අනේ මේ දුක් වේදනාව නැති වෙලා මට සුඛ වේදනාව උපදින්න ඕන. දැන් ඔහොම වාඩි වෙලා ඉන්නකොට අමාරුයිනේ කකුල් එහෙම නේද? අනේ නෑ මේ කකුලේ වේදනාව අඩු වෙලා මේකෙන් සුව වේදනාවක් උපදින්න ඕනේ කියලා හිතුවා කියලා සුවයක් දැනෙනවද? නෑ ඉතින් බන ඇහුවයි කියලාත් වේදනාව වේදනාව තමයි වාඩි වෙලා ඉන්නකොට. ඒක අපි හිතන විදිහට වෙනස් වෙන්නේ නෑ. එහෙනම් වේදනාවත් මගේ නෙමෙයි මට ඕන හැටියට පවත්වන්න බෑ. ඊළඟට සංඥාව සංස්කාරය විඥානය මේ එකක්වත් අපට ඕන හැටියට හසුරවන්න බෑ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න විදිහට තමයි සිද්ධ වෙන්නේ හේතු තියෙන තියෙන හැටියට තමයි ඒවා පහළ වෙන්නේ ඒ නිසා ධර්ම අනාත්මයි ඒ කියන්නේ ආත්ම ස්වરૂපයෙන් මගේ බලපුලුවන්කාරකම් වල සීමාවෙන් ඔබ්බේ ඉතින් මගේ සීමාවෙන් එහා තියෙනම් කාගේ කියලාද කියන්න වෙන්නේ අනුන්ගේ කියලා ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ පංචස්කන්ධයම පරේ පරයෝ පරයෝ කියන්නේ අනුන්ගේ අපට නෙමෙයි අපට ආйти නෑ. අර බනිනකොට පාවිච්චි කරන්නේත් ওই වචනේම තමයි නේද? පරයෝ කියලා. ඒ පරයෝ කියන්නේත් ඇයි? අපේ උන් නෙමෙයි කියන එකයි. අපේ නෙමෙයි. අපේ නම් ඉතින් අපිට හිතවත් වෙන්න එපා නේද? අපිට හිතවත් නැත්තේ අපේ නොවන නිසා. මේ පංචස්කන්ධය අපිට හිතවත් නැහැ. ඒ නිසා එකෙන් අනර්ථයක්මයි සිද්ධ වෙන්නේ. සසරේ මහා දුකකටමයි අද දාන්නේ. අපාගත වෙන්නට දුක් විඳින්නට මඟ තනනවා. ඒ නිසා මේ පංචස්කන්ධයම පරයෝ අනුන්ගේ තමන්ගේ නෙමෙයි. ඉතින් මේ අර්ථයෙන් බලනකොට මොනවද අපේ කියලා ගන්න තියෙන්නේ? අපේ කියලා කිසිවක් නැහැ. හැබැයි සම්මත වශයෙන් හරි යමක් අපේ කියලා අපට ගන්නට පුළුවන් නම් ඒ තුල යම් කිසි ප්‍රමාණයක සහනයක් අපට සැලසෙනවා. දැන් ධනය අපේ නෙවෙයි. හැබැයි අපි රැකී රක්ෂා කරලා උපයාගත්තු ටිකට අපට කියලා යම් ප්‍රමාණයක අපට පරිහරණය කරන්න පුළුවන්. රජුරුවන්ගේ රාජභාණ්ඩාගාරයේ තියෙනව අපට ඕන හැටියට පරිහරණය කරන්න බෑ. රාජසන්තක දේ අපට පරිහරණය කරන්න බෑ. හැබැයි රැකී රක්ෂා කරලා ධාර්මික උපයාගත්තු දේ සම්බන්ධව නම් ඉතින් අපිට ටිකක් කැමැති හැටියට පරිහරණය කරන්න පුළුවන් తాවකාලිකව. මෙන්න මේ తాවකාලික අර්ථයෙන් ගන්නකොට ලෝකේ තමන්ගේ කියලා කියන්නට පුළුවන් දේවල් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ දෙවනි වාක්‍යයෙන් සඳහන් කරන්නේ සබ්බං ඉස්සරියන් සුඛං. එහම තමන්ගේ කියලා කියන්න පුළුවන් නම් මොනවා හරි తాවකාලික හරි සැපයක් ලබන්න පුළුවන්. ධනය තමන්ගේ කියලා වෙන් කරගන්න පුළුවන් කොටසක් තියෙනම් ඒකෙන් ඉතින් සැප විඳින්න පුළුවන්. අඹදරුව තමන්ගේ කියලා වෙන් කරගන්න පුළුවන් කොටසෙන් තමන්ට සැප විඳින්න පුළුවන්. තමන්ට රජකම තියනවා නම් රටක් සම්බන්ධව බොහෝ දේ තමන්ගේ කියලා කියන්න පුළුවන්. තමන්ට චක්‍රවර්ති රජකම තියෙන මුළු ලෝකෙම තමන්ගේ කියලා කියන්න පුළුවන්. හැබැයි ගැඹුරින් බලනකොට තමන්ගේ නෙමෙයි. తాවකාලිකව තමන්ගේ කියලා හඟින්නට පුළුවන් එතන. තමන්ට සක්දෙව් රජ පදවිය තියෙනවා නම් දෙදෙව්ලොවටම අධිපතිකම් කරන්නට පුළුවන්. මට ඕන හැටියට ඒවා යම් යම් ප්‍රමාණයකින් හසුරුවා ගන්නට පුළුවන්. එමනම් ලෞකික වශයෙන් හරි ඉසුරුමත් බව. මොකද්ද මෙතන ඉස්සරිය කියලා කියන්නේ? තමන්ගේ ආධිපත්‍යය. පර කියලා කියන්නේ තමන්ගේ ආධිපත්‍යයෙන් ඔබ්බේ ඉස්සරිය කියලා කියන්නේ තමන්ගේ අධිපති බව තමන්ගේ අනසක පවත්වන්න පුළුවන් සීමාව. ධන දාන්නේ, ගේ දොර, ඉඩ කඩම්, කෙත් වතු, සැප සම්පත්, රජකම්, සිටුකම් තමන්ගේ අධිපති බව පවත්වන්නට පුළුවන් සීමාව තුල තියෙනවා නම් එක්තරා ප්‍රමාණයකින් තමන්ට එවෙන් සහනයක් ලබන්න පුළුවන්. අඩුතරමින් අර අනුන්සන්තක තියෙන විදිහට කෙනෙහිලිකම් විඳින්නවත් ඕනේ නැහැ නේද? Tamanට ටිකක් හරි ප්‍රියමනාප විදිහට ඒවා හසුරුවා ගන්න පුළුවන්. හැබැයි ඒවා බොහොම తాවකාලිකයි. ඉන් ඔබට ගිය තැන ඒවත් අපේ කැමති හැටියට හසුරුවන්නට බෑ. හේතු ප්‍රත්‍යනුවයි ඒවා හැසිරෙන්නේ. ඒවත් අනිත්‍යයි. ඒවත් දුකයි. ඒවත් අනාත්මයි. එහෙමනම් හැබෑම ඓශ්වර්ය කියන එක කුමක් සම්බන්ධවද ඇති වෙන්නේ? ධාන, අභිඥා, මාර්ගඵල ආදිය තුලින් චිත්ත වශීභාවය ඇති කරගත්තොත් සිත පිළිබඳව ඉසුරුමත් බව සිත පිළිබඳව ආධිපත්‍ය අපි පුරුදු පුහුණු කරගත්තොත් අන්න ඒ තැනත්තාට නම් හැබෑම සැපයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ධානයක් උපදවා ගත්තාම අපේ මනස තුල සමාධිය පවත්වන්නට පුළුවන්. අභිඥාවක් උපදවා ගත්තන් පස්සේ අභිඥාව තුල අපේ මනස පවත්වන්නට පුළුවන්. මාර්ගඵලයක් අවබෝධ කරගත්තන් පස්සේ කෙලෙස් නසන්නට පුළුවන්. කෙලෙස් නැසුවට පස්සේ මේ කෙලෙස් සහිත මනස විසින් කියන කියන දේවල් වලට අපි නිකන් ගැති වෙන්නට ඕනේ එතකොට ප්‍රඥාව විසින් තීරණය කරන හැටියට දේවල් කරන්න පුළුවන්. බුදුවරුන්ට රහතන් වහන්සේලාට ඕනනම් පිළිකුල් දෙෙහි පිළිකුල් නැති සංඥාව ඇති කරගන්නට පුළුවන්. අප්‍රතිකූල සංඥාව ඇති කරගන්න පුළුවන්. පිළිකුල් නැති බොහෝම සුබ දෙහි ඕනනම් පිළිකුල් සංඥාව ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනනම් බත් ටික දිහා බලලා අසුචි ගොඩක් කියන සංඥාවෙන් ඒ දිහා දකින්නට පුළුවන් පිළිකුල් සංඥාව. ඕනනම් අසුචි ගොඩ දිහා බලලා මේ ආහාරය නේද මේ தත්ත්වයටපත් උනේ කියලා ඒක බත් ටික දිහා දකින්නා වගේ ප්‍රසන්න ඕන නම් ඒ දිහා බලන්නටත් පුළුවන්. ඒක භුක්ති විඳිනවා කියන එක නෙමෙයි සංඥාව. එහෙම ගන්නට පුළුවන් ඕන. එතකොට අපිට එහෙම කරන්න අමාරුයි. අපිට අසුචි ගොඩ නම් අප්පච්චියේ දකින්නත් කැමති නැහැ, අහන්නත් කැමති නැහැ, හිතන්නත් කැමති නැහැ. මූණකට අකුළු ආගෙන බොහොම අප්‍රසන්න. රහතන් වහන්සේට ඕන නම් ප්‍රසන්න මනසින් ඒ දිහා බලන්නත් පුළුවන්. ඇයි ඒ? මනස වසඟ කරගෙන මනසෙහි ඉසුරුමත් බව Tamanට ඕන හැටියට සිත පවත්වන්නට පුළුවන් Tamanට කියලා කියන්නේ මොකද්ද මෙතන ප්‍රඥාව ප්‍රඥාවට අවශ්‍ය විදිහට මනස මෙහෙවන්න පුළුවන් අපට එහෙම බෑ අපේ මනස කෙලෙස් වලට වසඟ වෙනවා කෙලෙස් බහුල නිසා ඒ නිසා හැබෑම ඉසුරුමත් බව බුදුහාමුදුරුවෝ මෙහි දේශනා කරනවානේ සබ්බං ඉස්සරියන් සුඛං ඉසුරුමත් බව අධිපති බව යමකට තියෙනවා නම් ඒක සැපයි හැබැයි ලෞකික දේවල් පිළිබඳව ඉසුරුමත් බව తాවකාලිකයි ලෞතුරු ඉසුරුමත් බව. ඒ කියන්නේ කෙලෙස් නසලා මාර්ගඵල අවබෝධ කරනවා නම් ඒකනම් සැපයි. ඒකනම් හැමදාමත් සැපයි. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන සාධාරණේ විහඤ්ඤන්ති මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේවා ලෝකෙට සාධාරණ දේවල්. මේවා Tamanට විතරක් නෙමෙයි අනුන්ටත් මේවට ඇඟිලි ගහන්න පුළුවන්. අනුන්ටත් කැමති දේවල් කරන්න පුළුවන්. අපේ රූපේ අපේ කියලා හිතුවර අනිත් අයට ඕන විනාශ කරන්න පුළුවන්, වස දෙන්නට පුළුවන්, වෙඩි තියන්න පුළුවන්, මරා දාන්නට පුළුවන්. පුච්චන්නට පුළුවන්. ඒ නිසා රූපේ අපේ කියලා හිතුවට මේවා බහුසාධාරණයි. වේදනාව අපේ කියලා හිතුවට එක එක්කෙනාට ඕන ඕන හැටියට අපිට වේදනාවන් ඇති කරවන්නට පුළුවන්. සංඥා සංඛාර විඥාන මේ ඔක්කොම එහෙමයි. අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා මේ සාධාරණ ලෝකයට සාධාරණ පොදු දේවල් අපට ඕන හැටියට පවත්වන්න ගියාම විහාඤ්ඤාන්ත හැමදාම ඉතින් දුක් විඳින්න තමයි සිද්ධ වෙන්නේ. ඉවරයක් නැහැ මේ දුකේ. ඇයි එහෙම වෙන්නේ? යෝගාහි දුරතික්කම මේ සසරට ඇදලා බැඳලා అలවලා තියෙන මේ යෝගයන් කාම භව දිට්ඨි අවිජ්ජා මේවා දුරු කරන එක පහසු නෑ. ඒවා දුරු කරගත්තොත් නම් අන්න ඉසුරුමත් බව තියෙනවා. ඊට පස්සේ අපේ සිතට අපට අවශ්‍ය විදිහට පවත්වන්න පුළුවන් ප්‍රඥාවට අවශ්‍ය. එතකොට නම් දුකක් නැහැ. ඉතින් ඕවා තියනකන් ওই විදිහට ඉතින් අනුන් පස්සේ ගිහිල්ලා අනුන්ට ඔළුව පාත් කරලා ඉතින් අනේ මෙහෙම වෙන්නේ නැහනේ අර එහෙම වෙන්නේ නැහනේ කියලා ඉතින් ඔය දුක විඳින්න වෙනවා තමයි විසාකාවෙනි කියලා බුදුහාමුදුරුව මේ ලෝකයේ පිළිබඳව ධර්මතාවය දකිමින් එදා උදාහන වාක්‍යයක් ප්‍රකාශ කළා. එමනම් මේ කරුණ පිළිබඳව සිහියේ පවත්වාගෙන මේ කාටත් පොදු සාධාරණ ධර්මතාවයන් පවත්වන්නට ගිය තැන වෙහෙස ඇති වෙනවා යම් අවස්ථාවක අපට මේ කාමයන් පිළිබඳව තියෙන ඇල්ම බැඳීම කාම ඕග කියලා කියන්නේ යෝග කියලා කියන්නේ ඒකයි භව කියලා කියන්නේ භවයට පවතින්නට ඇති කැමැත්ත යමෙක් වෙන්නට යම් ආකාරයකින් පවතින්නට අර මම මුලින් කිව්වේ බණ කියනකොට නම කියන්නට ඕන කියලා හිතන්නේ අපි පවතින්නට ඕන අපි ගැන දැනගන්නට ඕන මේ මේ කැමැත්ත පැවැත්මේ යම්කිසි විදිහකින් ලෝකයේ තුල පෙනී සිටීමේ කැමැත්ත භව ඕග ඊළාට දිට්ඨි ඕග මමත්වය සක්කාය දිට්ඨිය මම කියන සංඥා ඊළාට අවිජ්ජා කියලා කියන්නේ ලෝකයේ මනවින් දකින්නට බැරිකම